සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සමග ඔබ රැඳී සිටින්නේ. මේ ධම්සභා මණ්ඩපයේදී දීඝනිකායේහි සංගීති සූත්‍රය ඇතුළත් දහම් කරුණු සම්බන්ධයෙන් එකින් එක අරගෙන ඒ පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් සිදු කරනවා. අන්නේ සාකච්ඡා මාලාවේදී අපිට හම්බ වෙනවා සුවිශේෂී කරුණක් භව දිට්ඨි සහ විභව දිට්ඨි කියලා. විශේෂයෙන්ම අපේ බෞද්ධ පින්වතුන් මතකයේ තබා ගන්න දිට්ඨි පිළිබඳව ඔබට තියෙන අවබෝධය දැනුම ඉතාමත්ම වැදගත් මේ නිවන් මඟ ගමන් කරනකොට. සාමාන්‍යයෙන් අපේ බෞද්ධ පින්වතුන් මේ නිවන් දකින්නට දරන උත්සාහයේදී ලෝභය නැති කරගන්නේ කොහොමද, ද්වේෂය නැති කරගන්නේ කොහොමද කියලා කල්පනා කළත් දිට්ඨි සම්බන්ධයෙන් ඇති කරගන්න අවධානය ඉතාමත් අඩු බවක් අපිට පේන්නට තියෙනවා. නමුත් ඔබ මතකයේ තබා ගන්න ලෝභය, ද්වේෂය වගේම දිට්ඨි කියන මේ ධර්මය අපේ චිත්ත සංකාමයන්ගෙන් දුරු කළ යුතුමයි. මේ දික්ටි දුරු කරන්නේ නැතුව කවදාකවත් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අනේ නිසා ඔබට ඉතාමත් වැදගත් මේ දික්ටි සම්බන්ධයෙන් තියෙන දැනුම සහ අවබෝධය. ඒ නිසාම අපි කල්පනා කළා මේ භව දික්ටි සහ විභව දික්ටි පිළිබඳව සාකච්ඡා කරනකොට මේ දික්ටි පිළිබඳව පරිපූර්ණ විග්‍රහයක් කරන්නට එහෙම නැත්නම් ඒ පිළිබඳව හාත්පස විශ්ලේෂණයක් සිදු කරන්නට. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් සති ගණනාවක් දැන් සාකච්ඡා කරගෙන යනවා. අදත් එහි විශේෂ තේමාවක් කතා කරන්නට තියෙනවා. ඔබට විශේෂයෙන් වැදගත් වේවි මේ අද කතා කරන තේමාව ඔබ හොඳින් විමසා බලන්න මේ කරුණු මේ දෘෂ්ටි ඔබේ චිත්තසංතානයන් තුලත් පවතිනවාද කියලා. ඉතින් අදත් මේ උතුම් සාකච්ඡාව සඳහා වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතුමා හඳුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හඳුරන් වහන්සේව පිළිඅරගමු. තිරුවන් සරණයි රසසාරණයි. තිරුවන් සරණයි. මේ දිත්‍ති ගැන කතා කරනකොට අපි දැන් සෑහෙන කොටසක් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා කතා කරගෙන ඇවිල්ලා තියෙනවා. අස්සාද දිට්ඨිය සම්බන්ධයෙන් දිට්ඨි ප්‍රභේද 35ක් කතා කළා. අත්තාන දිට්ඨිය සම්බන්ධයෙන් 20ක් කතා කළා. ඒ වගේම මිච්ඡා දිට්ඨි 10ක් කතා කළා. සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් 20ක්, සක්කාය වත්තුකා ශාස්වත දිට්ඨිය සම්බන්ධයෙන් 15ක්. ඒ වගේම සක්කාය වත්තුකා උච්ඡේද දිට්ඨිය සම්බන්ධයෙන් 5ක් කතා කළා. අපි පසුගිය සතිවල කතා කළා අන්තග්‍රාහික දිට්ඨිෙහි ප්‍රවේද 50ක් ගැන. විශාල විග්‍රහයක් මේ වෙනකොට අපි සිද්ධ කරගෙන ඇවිල්ලා තියෙනවා. අද කතා කරන්නේ පුබ්බන්තාණු දිට්ඨිය සම්බන්ධයෙන්. මෙහි දිට්ඨි ප්‍රවේද 18ක් කතා කරන්න තියෙනවා. මේ සංඛ්‍යා මෙහෙම මතක් කළාට ඔබ මෙය මෙච්චර ගොඩක් අපි කොහොමද මතක තියාගන්නේ කියලා කල්පනා කරන්න එපා. එපා. පහසුවෙන් ඔබට පුළුවන් මේ සාකච්ඡාවත් එක්ක හිටියම මේ සම්බන්ධයෙන් දැනුම අවබෝධය ලබා ගන්න. කර්ත පහවඳට මොකක්ද මේ පුබ්බන්තාන දිට්ඨිය? මේ දුරුකල යුතු මේ දිට්ඨිය කොහොමද අපි තේරුම් අරගන්නේ? ත්‍රිවන් සරණයි සියලු දෙනාටම දෘෂ්ටි පිළිබඳව අපි සංඛ්‍යාත්මකව කතා කරනකොට නැත්නම් විතර කෙනෙක් ඒ හේතුවෙන් ටිකක් ණයටපත් වෙන්නත් පුළුවන් මේ ඔක්කොම මතක තියාගන්නට ඕනේද කියලා. නමුත් ඇත්තටම මේ මේ ඔක්කොම මතකේ රඳවා ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ කියන කාරණා ටික ඔස්සේ මෙබඳු දෘෂ්ටීන් ඇසුරු වෙනව නේද කියලා Tamange හිත පැත්තේ මේ මේ දෘෂ්ටියක් කියන දැනුම විතරක් තිබුණත් ඒකත් හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ මේක මතක තියෙනවා නම් වඩා හොඳයි. මතක නැති වුණත් මේ දේ දෘෂ්ටියක් නේද මේ මානසික මට්ටම දෘෂ්ටියකට කතා කළ දෙයක් නේද කියලා ඔබට මතකයක් තියෙනවා නම් ඒකම ප්‍රමාණවත් මොකද සමහර වෙලාවට අපි ප්‍රතිපදාවක් වඩන්නට යනකොට භාවනා කරගෙන යනකොට අපේ මනස තුළ විවිධ අදහස් ඇති වෙනවා ඒ වගේම විවිධ සමාධි මට්ටම් වලදී විවිධ සංකල්ප ඇති වෙනවා විවිධ දේවල් අපිට අත්දැකීම් ලැබෙනවා විවිධ තත්වයන්ටපත් වෙනවා ඒ සෑම තත්වයකදීම එතන රැවටෙන්නේ නැතුව එතනින් එහාට අපිට යන්නට නම් මේ දෘෂ්ටි පිළිබඳව අපි හඳුනාගෙන තිබීම ඉතාම වැදගත් අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක නෙමෙයි කියලා අපි තේරුම් ගන්න දැක්ම තමයි අපිට එතනදී වැදගත් වෙන්නේ මේ කාරණාව පිළිබඳව තේරුම් ගන්නට යනකොට. මොකද එහෙම නැති වුණොත් සමහර වෙලාවට අපි භාවනාව තුළ රැඳී ඉඳලා තියෙන්නේ දෘෂ්ටියක් එක්ක එකතුව ගිහිල්ලා. එතකොට මේ දෘෂ්ටියක් එක්ක එකතුව ගිහිල්ලා අපි නිවන් දකින්නට කියලා ගියපු ගමන සමහර වෙලාවට අකුසල් සිද්ධ කරගන්න පැත්තකටම යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි මේකේ වැදගත්කම තියෙන්නේ අපි මේක තේරුම් අරගෙන ඉඳීම. ඒ නිසා කටපාඩම් තිබීම හෝ සංඛ්‍යාත්මකව මේක මොකද්ද කියලා මතක තිබීමට වඩා ඔබට මෙතනදී ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ මේ දෘෂ්ටීන් ඔබට ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනව නේද? ඒ මොන විදිහේ ලක්ෂණයක්ද මේවල තියෙන්නේ කියලා ඔබ දැනුවත් වීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන නිසා බොහොම සැහැල්ලුවෙන් මේ සාකච්ඡාවත් එක්ක එකතු වුණොත් මම හිතනවා ඒක එච්චරම අපහසු කාරණාවක් නෙමෙයි කියලා. නැත්නම් කොහොමද මේ ධනම්පන්තිගිරි ගියා වගේ කල්පනා කරගන්න ඕනේ නැහැ මේ සම්බන්ධයෙන්. සම්බන්ධයෙන් මොකද දෘෂ්ටි ගොඩක් තියෙනවා. ඒකට මේ සංඛ්‍යාත්මකව මේක මෙච්චර මතක තියාගන්න ඕනේ. දැන් මුල ටික ඔක්කොම මතක නැහැ. අපිට දෘෂ්ටි කියලා කෙනෙක් හිතන්නටත් පුළුවන්. නිසා එහෙම හිතන්නට අවශ්‍ය නැහැ. මේක දැනුමක් විදිහට ඔබට නුවණක් විදිහට මේක තිබුණාම දෘෂ්ටි හඳුනා ගැනීමක් විදිහට ඒ හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපි එතකොට දැන් භවදික්ටි සහ විභවදික්ටි පිළිබඳව කතා කරනකොට තමයි මේ නොයෙක් ප්‍රභේද කතා කරන්නේ. අපි ඊට පෙර කතා කළා භව තණ්හා සහ විභව තණ්හා පිළිබඳව. එතකොට ඒ ඔස්සෙත් අපි මේ සාස්ත්‍යය සහ උච්ඡේදය අනුව දේවල් කතා කළා. දැන් අපිට අද මේ කතා කරන්නට තියෙන්නේ ඊට අනුරූප වුණ දේවල්ම තමයි. ඒ කියන්නේ මේ දේ අනුවනේ අපිට මේ බෙදී යාම විවිධ ප්‍රභේදයන් අපිට දකින්නට පුළුවන්කම තියෙන ප්‍රධාන වශයෙන් මේ දෘෂ්ටිය නසුරු කරගෙන පවතින දේවල්. එතකොට මේ අන්තග්‍රාහික දෘෂ්ටිය තුලත් අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ අන්තයකට ගිහිල්ලා අපේ මනස තුල ගොඩනගෙන දෘෂ්ටීන් පිළිබඳව. ඒකට අන්තයකට ගිහිල්ලා ඇති වෙන දෘෂ්ටියක් කියලා කියන්නේ එතනදී කෙලවරක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ පූර්වාන්තය ඇසුරු කරනවා කියලා කියනවා. ඒ කියන්නේ පූර්වාන්තය කියන එකෙන් අදහස් කරන්නේ මේ පෙර තමන් විසූ ආකාරයේ පිළිබඳව තමන්ට යම්කිසි දෘෂ්ටියක් තියෙනවා නම් ඊට අනුරූපීව පැවැත්ම පිළිබඳව ගොඩනගනවා. ඒ කියන්නේ දැන් අතීත ආත්ම භාවයන් පිළිබඳව හෝ ලෝකයේ පිළිබඳව හෝ මෙබඳු ආකාරයෙන් අතීතය පිළිබඳව සිහිපත් කරලා බලනකොට එයාට අතීතය පිළිබඳව තියෙනවා නිට්ටයයි කියන සංකල්පනාවක්. ඒ සංකල්පනාව පෙර ජාති පෙර ආත්ම ඒ ලෝකයේ පිළිබඳව පෙර තිබුණු විදිහ පිළිබඳව ඔහු පවත්තන දැක්ම අනුව ඔහුට ගොඩනැගෙන දෘෂ්ටියක් තමයි මේ පූර්වාන්ත දෘෂ්ටිය කියලා කියන්නේ. ඒකට පූර්වාන්ත දෘෂ්ටියේහි ලක්ෂණය තමයි මේක ඇති වෙන්නෙම අර පෙර ජීවිත නැතිනම් පෙර ආත්ම පෙර ලෝකෙහි පැවැත්ම පිළිබඳව කල්පනා කරලා බලන කෙනෙකුට. එතකොට සාමාන්‍යයෙන් අපිට තේරෙනවා දැන් ඒ විදිහට පූර්වාන්ත දෘෂ්ටියක් නිකම්ම කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් කමක් නැහැ කියන එක. මොකද සාමාන්‍යයෙන් කෙනෙකුට නිකම්ම ලේසියෙන් පෙර ජීවිත සිහිපත් කරගෙන එහෙම යෑමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට කෙනෙකුට තියෙන්නට අවශ්‍යයි චිත්ත සමාධියක්. ඒ කියන්නේ හිතෙන් ඔහුට චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන තමයි ඊට අනුරූපීව පෙර ආත්ම භාවයන් සිහිපත් කිරීම කියන දේවල් වලට පවා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දෘෂ්ටියේ හිතෙන විශේෂත්වය තමයි අන්න ඒ විදිහට හිත දියුණු කරගෙන ගියපු කෙනෙකුට තමයි ප්‍රධාන වශයෙන් මේ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් නිකම්ම හිතක් දියුණු කරන්නේ නැහෙනේ කෙනෙක් යම්කිසි විමුක්තියක් බලාපොරොත්තු වෙන්නේ නිවීමක් බලාපොරොත්තු වෙන තමයි කෙනෙක් හිත දියුණු කරගෙන යන්නේ. නමුත් ඔහු එහෙම දියුණු කරගෙන ගියත් ඔහු යම් මිත්‍යා දෘෂ්ටියකට යම් මොහතකපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මේ පුබ්බන්තාණු දිට්ඨිය පිළිබඳව අපිට කතා කරනකොට විශේෂයෙන් දකින්නට පුළුවන් දෙයක්. ඉතින් පුබ්බන්තාණු දිට්ඨියේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි පූර්වාන්තය අසුරු කරනකම. ඒ කියන්නේ තමන් පෙර හිතපු ආකාරයන් පිළිබඳව සිහිපත් කරලා ඇති කරගන්න දෘෂ්ටියක් මේ දෘෂ්ටිය පිළිබඳව අපිට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ ඒ පෙර කඳ පිළිවෙල නැතිනම් පෙර හිතපු ආකාරය පිළිබඳව මානසිකාරය පැවැත්වීමෙන් ඇති කරගන්නා දෘෂ්ටියක් හැටියට. අපේ කසපහඳුරන්ගේ පැහැදිලි කිරීමත් එක්ක හිතෙන්න පුළුවන් මේක මේ පෙර ජීවිත ගැන මෙනෙහි කරන්න පුළුවන් තත්වයකදී විතරද මේ ධිට්ඨිය ඇති වෙන්නේ කියලා. අපි ඒ ගැනත් කතා කරන්න ඕන. එතන මෙහායට ඇති වෙන්නේ නැද්ද? ඔබට ගැටලුවක් තියෙනට පුළුවන්. කසපහඳුරන මේ පුබ්බන්තාන ධිට්ඨිය ප්‍රභේද 18ක් ගැන කතා කරනවා. අපි පළවෙනි කොටසට එමු. ශාස්ත්‍රවාද හතරක් ගැන කතා කරන මේ 18 දී. දැන් හිත දියුණු කරපු කෙනෙකුට විතරමද මේක ඇති වෙන්න පුළුවන්. ඒ මෙහා කෙනෙකුට මේක ඇති වෙන්නේ නැද්ද? එහෙනම් අපේ සාමාන්‍ය බෞද්ධයන්ට හිතෙන්න පුළුවන් මේ දිත්තේ ගැන අපිට අහන වැඩක් නෑ. මොකද අපි ඒ තත්ත්වයට තාම ගිහිල්ලා නෑනේ කියලා. ඉතින් මොකද්ද කොහොමද මේක පැහැදිලි කරන්නේ? ඇත්තෙන්ම මේ දෘෂ්ටිය පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන් ප්‍රධානම දේ තමයි ඒ විදිහට පෙර ජීවිත සිහිපත් කරන කෙනෙකුට පමණක්ම හුදු මේ දෘෂ්ටිය ඇති වෙනවා කියන එක නෙමෙයි. දැන් දෘෂ්ටියක් කියන දේ ඇතැම් විට ආරම්භයක් තියෙන්න පුළුවන්. මේ දෘෂ්ටිය පටන් ගත්තේ මොන අවස්ථාවක කෙබඳු තැනකින්ද කියන එක පිළිබඳව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්නේ දෘෂ්ටි මූලය පිළිබඳව අපි කතා කරගෙන ගියොත් මෙබඳු දෘෂ්ටි මූලය මූල මූලයක් අපිට දකින්න පුළුවන්. يعني මෙබඳු දෘෂ්ටි මූලයක් තුළින් තමයි අපිට මේ දෘෂ්ටිය ප්‍රබෝධය වෙලා තියෙන්නේ. එනිසා මේ කතා කරන්නේ දෘෂ්ටි මූලය පිළිබඳව. එතකොට දැන් ඒ දෘෂ්ටි මූලයෙන් ප්‍රභවය වුණ දෘෂ්ටිය ඊට අනුගත බොහෝ පිරිසක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අනුගතව සාමාන්‍යයෙන් දැන් ඒබඳු නුවණක් නැති කෙනෙක් වුණත් යන්න පුළුවන්කම තියෙන ඒබඳු දෘෂ්ටිය සමාදන්වගෙන ලෝකයේ බඳු දෙයක් පවතිනවා කියලා හිතාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔවුන්ට දිවස අවශ්‍ය නැහැ. ඔවුන් අරක අනුගාමිකයින් විදිහට අර දෘෂ්ටිය සමාදන්වගෙන ඒ ඒ ඔස්සේ ඔවුන් ලෝකය දකිනවා. ඊට පස්සේ අනිත් එක තමයි මේ තුළම අපිට ඇති වෙනවා මේ තර්ක සහ විමර්ශනය කියලා දෙයක්. ඒකට තර්කයේ තුලිනුත් ඇතම් කෙනෙක් මෙමද දෘෂ්ටියින්ට පත් වෙන නිසා මේ ධානය කියන දෙයකට පත් වෙලා නැතිනම් ධානයක් ලැබලා ඊට පස්සේ අභිඥාවන් උපදවාගෙන දිබ්බ චක්කවාදී උපදවාගෙන අපි පෙර ජීවිත සිහිපත් කරලා ඒ තුලින් පමණක්ම මේ හුදු දෘෂ්ටිය කෙනෙකුට ඇති වෙනවා කියන එකක් ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙකුට තමන් අනුශ්‍රවණේ, ඒ කියන්නේ තව කෙනෙක් මෙහෙම කියනවා මේ බඳු පැවැත්මක් ලෝකේ තියෙනවා, මේ බඳු ස්වභාවයක් ලෝකේ තියෙනවා, මේ බඳු දකින්න අය ඉන්නවා. කියලා අනුශ්‍රවණය තුලින් උනත් අනිත් කෙනා දෘෂ්ටිය සමාදන්ව ගන්නට පුළුවන්කම තියෙනවා. අනුශ්‍රවණය තුලින් එන බදු දෘෂ්ටිය අද දරාගත්ත සමස්තයක් පිරිස ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් නිර්මාණවාද දිහා අපි විමසා බලනකොට නිර්මාණවාදයේ පිළිබඳව ඇතැම් වෙලාවකට කතා කරන්නේ එක පුද්ගලයෙක්. හැබැයි ඔහුගෙන් අනුගාමිකයින් විසින් අනුශ්‍රවණය තුළින් දරාගත්ත නිර්මාණවාදය දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කතා කරමින් යනවා. එතකොට මේ නිර්මාණවාදයේ තුල රැඳී සිටින්නේ දෙවියෝ ඇවිල්ලා ඔහුට මෙහෙම ප්‍රකාශ කළා හෝ ඔහු මෙහෙම අවබෝධ කළා කියන තැනින් ඔහුට පමණක් නෙමෙයි නිර්මාණවාදයේ පිහිටලා තියෙන්නේ. නිර්මාණවාදයේ ඊට પરම්පරාවල් ගණනාවක් පසුපස්සට යනකම් නිර්මාණවාදයේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ශතවර්ෂ ගණනාවක් ආගමක් වශයෙන් සමාජය තුළ පවතින සමාජය තුළ පවතින පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක මේ දෘෂ්ටි ප්‍රභවය පිළිබඳව අපි මේ විදිහට කතා කළාට මූලය පිළිබඳව කතා කළාට හුදු මේක තියෙන්නට අවශ්‍ය නැහැ මූලයේම හැමෝ තුල තියෙන්නට ඕනේ අනුශ්‍රවණය තිබුණත් මේ බඳු දෘෂ්ටියක් ඇතම් කෙනෙකු තුල පිහිටා සිටින්නට පුළුවන්කම තියෙනවා ලෝකේ විවිධ ආගම් පැවතිලා තියෙනවා වර්තමානයේ පවතින මේ ආගම්වල මූලයන් පිළිබඳව සොයාගෙන යනකොට ඇතම් ශාස්ත්‍රවරු හිත යම් ප්‍රමාණයකට දියුණු කරපු උදවිය හැමෝම නෙමෙයි නමුත් මේ හිත දියුණු කරපු උදවිය පවා විවිධ දිත්තේන්ට හසු වෙලා ප්‍රකාශ කරලා තියෙන දේවල් ධර්මානුකූලව විග්‍රහ කරලා ගත්තම යථාර්ථවාදීව විග්‍රහ කරලා ගත්තම මිත්‍යා දෘෂ්ටීන් වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දිත්‍ති සම්බන්ධයෙන් අති විශාල විග්‍රහයක් කරන්නේ මෙය සත්වයන් හසු වෙන්න තියෙන රැවටෙන්න තියෙන විශේෂම ස්ථානයක් නිසා. ඒ නිසා මේ දිත්‍ති සම්බන්ධයෙන් ඔබ සුපැහැදිලි දැනුමක් අවබෝධයක් ලබා ගන්න එය බෞද්ධයන්ට විතරක් නෙමෙයි සමස්ත සමාජයටම ඉතාමත් වැදගත් දෙයක්. දැන් අපි කතා කරන්නේ පුබ්බන්තාණු දිට්ඨිය සම්බන්ධයෙන් එහි අපි මුලදීම සඳහන් කළා ප්‍රභේද 18ක් ගැන කතා කරන්න තියෙනවා කියලා. එහේ මුල්ම ප්‍රභේදය අපිට හම්බ වෙනවා ශාස්ත්‍රත වාද වශයෙන් හතරක්. කසපහමන කොහොමද මේ පුබ්බන්තාණු දිට්ඨිය සම්බන්ධයෙන් කතා කරනකොට මේ ශාස්ත්‍රත වාද හතර හම්බ වෙන්නේ? පුබ්බන්තාන දෙච්චේ සම්බන්ධයෙන් කතා කරනකොට අපිට ශාස්ත්‍රවාද හතරක් දකින්නට පුළුවන්කම තියෙනවා. ශාස්ත්‍රවාද හතරක් කියලා කියනකොට අපි ශාස්ත්‍රයේ පිළිබඳව යම් පමණකට දැන් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ආත්මය පිළිබඳව පැවැත්මක් පිළිබඳව අපි කතා කරන එක. නමුත් අද කතා කරන එකේ විශේෂත්වයක් තියෙනවා. මේ ශාස්ත්‍ර දෘෂ්ටිය ගොඩනගන්නේ පුබ්බන්තාන දිට්ඨිය පිළිබඳව. ඒ කියන්නේ පූර්වාන්තය ගැන තමයි මේ ශාස්ත්‍රය කියන දේ අද දවසේදී ගොඩනගන්නේ. එතකොට පුබ්බන්තානුදිත්තේ කියනකොට ඒ කියන්නේ පූර්වාන්තය ගැන ශාස්ත්‍රයේ ගොඩනැගීමේදී පළවෙනිම දෘෂ්ටිය තමයි කෙනෙකුට මේ ලෝකේ කියන්නේ දෘෂ්ටි ප්‍රභවය වෙන තැනක් හැටියට අපිට කතා කළොත් මේ ලෝකේ ඇතම් කෙනෙක් මේ අනුയോഗයේ නිසා නැතිනම් හිත නැවත නැවත දියුණු කිරීම නිසා ප්‍රධාන වීරය කිරීම තුළ මානසිකාර්ය නිසා මානසිකාර්යය නැවත නැවත පැවැත්වීම නිසා නැතිනම් මේ චිත්ත සමාධියක් දියුණු කිරීම නිසා එයා උපදව ගන්න යම් දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ එයා උපදව ගන්න යම් දැක්මක් තියෙනවා ලෝකයේ පිළිබඳව. එයා පූර්ව ජීවිත සිහිපත් කිරීම පිළිබඳව තමන්ගේ හිත යොමු කරලා ඒ සමාධිය තුළින් බලනකොට එයාට පේනවා පෙර ජීවිත පේනවා. එක ජීවිතයක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක් මේ විදිහට 10ක්, 100ක්, 1000ක්, ලක්ෂයක් මේ විදිහට නොඑක් සත සහස්‍රයක් එයාගේ ජීවිත සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එයා ඒ ජීවිත පිළිබඳව හිතලා බලනකොට මම මේ බඳු ඌ නම් ඇතිව, මේ බඳු ඌ ගෝත්‍ර ඇතිව, මේ බඳු ඌ පරිසරයක, මේ බඳු ඌ ආහාර ඇතිව, මේ බඳු ඌ සැප සම්පත් ඇතිව මම මේ වගේ තැනක ඉපදිලා හිටියා. Tamante ඒ පිළිබඳව මෙනෙහි කරලා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පූර්වානුස්මෘතිය පවත්නකොට එයාට දැන් බොහෝ ආත්ම ගණනක් කෙලවරක් කරන්නට බැරි තරම් ජීවිත ප්‍රමාණයක් එයාට මේ විදිහට දකින්න පුළුවන් වෙනකොට ආත්ම 10000ක් ලක්ෂ ගණනක් මේ විදිහට එයා සිහිපත් කරනකොට එයාට පේනවා කො මේකේ කෙලවරක් නැහැ. මේකේ අතීතය ගැන බලනකොට බලනකොට Tamante එක කෙලවරක් පෙනින්නේ. එයා කල්පනා කර කර කල්පනා කර කර යනකොට යනකොට විමස විමස ඉන්නකොට ඔහුට පේනවා මහ විශාල ආත්ම භාව ප්‍රමාණයක Taman ප්‍රතිසන්දි වශයෙන් ඉපදුනා. දැන් මම මෙතන ඉපදිලා ඊට පස්සේ මම එතනින් චුත වෙලා මෙතෙන්ට ආවා. ඊට පස්සේ මම එතන මේ විදිහේ කර්ම සකස් කරගෙන මේ වගේ තැනකටපත් වුණා. එතන කර්ම සකස් කරගෙන මේ වගේ තැනකටපත් වුණා. දැන් ඒ වගේ කෙනෙකුට දැන් කෙලවරක් නැතුව මේ ආපු ගමන් මගක් පිළිබඳව පමණක් ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කෙනාට ඇති වෙනවා දෘෂ්ටියක් මේ ලෝකය නැතිනම් මේ මේ පැවැත්ම කියන එක මේ සත්‍යය කියන එක මේ ආත්මය කියන එක සස්සතු මේ සාස්වතයි මේක පවතින දෙයක් කූටක් මේක හරියට මේ මහා ඝන පර්වතයක් වගේ ස්ථාවරත්වයට පත්වෙච්ච දෙයක් මේක හෙලවෙන්නේ නැහැ ඉන්ද්‍ර කීලයක් පිහිටවල තිබ්බ වගේ මේක කිසිම දෙයකින් සෙලවෙන දෙයක් නෙමෙයි ඒකට මේ නොසෙල් වෙන ලෙස පිහිටි ඉන්ද්‍රකීලයක්සේ පිහිටි මේ දේ මේ ආත්මය කියන දේ මේක හැමදාම සදාකාලිකව පවතිනවා. දැන් එයා ඒ දෘෂ්ටියටපත් වෙන්නේ අර පෙර කඳපිලිවෙල සිහි කිරීම. ඒ කියන්නේ పూర్ව ආත්ම භාවයන් పూర్ව ජීවිත පිළිබඳව සිහි කිරීමෙන් තමයි එයා මේ ස්ථාවර භාවය නැතිනම් මේක වෙනස් වෙන්නේ නැහැ කියන ස්වභාවය මේකේ වෙන වෙන ඵල නිෂ්පාදනය කරන බවක් මේකේ මිදීම් ආදී දෙයක් මෙතන කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා වංජෝ මේක වඳයි. ඒකට නමුත් මේ ආත්මයක පැවැත්මක් තියෙනවා. මේ මේ මෙතනින් සන්ධාවනයක් සංසරණයක් තියෙනවා. මේ ආත්මය මෙතනින් මෙතනට යනවා. මෙතනින් අනිත් තැනට යනවා. මේ විදිහට එයා දකින ගමන් මඟ ඔස්සේ එයා ඒබඳු වූ දෘෂ්ටියකටපත් වෙනවා. මේ ලෝකේ සාස්වතයි මේක නතර වෙන්නේ නැහැ ලෝකයේ එසේම තියෙනවා ලෝකයේ එසේ තිබියදී මම මේ විදිහට නොඑක් නොඑක් නොඑක් නොඑක් ආත්ම භාවයන් වල ප්‍රතිසන්දි වශයෙන් ඉපදෙමින් යනවා. කර්ම සකස් කරගෙන මේ විදිහට යනවා කියලා එයා පෙර ජීවිත පිළිබඳව දකිනවා. එතකොට එයාට මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව දෘෂ්ටියක් පිටා සිටිනවා. මේක තමයි දෘෂ්ටියක් වශයෙන් ඇති කරගන්න පළවෙනි තැන. නැතිනම් සාස්වත වශයෙන් ඇති වෙන දෘෂ්ටියේ පළවෙනි තැන නැතිනම් මේ අපි හතර ආකාරයක් ගැන කතා කරනකොට පළවෙනි සාස්වතවාදයේ ගොඩනැගෙන තැන තමයි මේ විදිහට යම්කිසි කෙනෙකුට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔහුගෙන් අහගත්ත ඊළඟ පිරිසට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒ ඒ දෘෂ්ටිය මත පිහිටලා ඒ දෘෂ්ටියම පවත්වාගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන. ඒ දෘෂ්ටිය මතම අරගෙන යනවා. දැන් ඔවුන්ට පෙර ජීවිත සිහිපත් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔවුන්ට එහෙම පේන්නේ නැහැ. හැබැයි ඔහු යම් කෙනෙක් දැක්කායයි කියන පමණින් ඔහුගේ වචනය විශ්වාස කරගෙන ඒ අනුව ඔවුන් මේ ලෝකේ සාස්වතයි කියන දෙයට බැසගෙන පවතිනවා. එතකොට අන්තිමේටම ඇවිල්ලා තියෙන ලෝකේ ශාස්ත්‍රතයි කියන තැනට. හැබැයි ඔවුන්ගේ මූලයේ වෙලා තියෙන අර වගේ තැනක්, අර වගේ කෙනෙක් ලෝකයේ පිළිබඳව අවබෝධ කරගත්ත යම් ආකාරයකට තේරුම් ගත්ත ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් කරපු ප්‍රකාශනයක් තුළ එබඳු යන ශාස්ත්‍රත දෘෂ්ටියක් මේ ලෝකයේ තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි ශාස්ත්‍රත වශයෙන් ලෝකයේ දකින කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් ශාස්ත්‍රත දෘෂ්ටියේ ප්‍රභවය වෙන්නට පුළුවන්. පළවෙනි මූලය නැතිනම් පළවෙනි තැන හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ජීවිත එකක් දෙකක් 10ක් 100ක් 1000ක් ලක්ෂ ගණන් සිහිපත් කරලා බලනවා තමන්ගේ පෙර ජීවිත සම්බන්ධයෙන් මේ වගේ නම් තිබුණා මේ වගේ ගෝත්‍රවල උපන්නා මේ බඳු ආහාර ගත්තා මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අද අපි දියුණුවයි කියන විද්‍යාව තියෙන තැන කොතනද කියලා කල්පනා වෙනවා කොහොම නමුත් මෙතන තියෙන ගැටලු සාගත తত্ত্বයේ තරම් දියුණු මානසික මට්ටමක් තිබියදී පවා මිත්‍යා දෘෂ්ටීන් හටගෙන තියෙන ආකාරය බුදුදහමේ තියෙන විශේෂත්වය මේකයි මේ සියලු විද්‍යාවන් අභිබවා ගිහිල්ලා අර හිත දියුණු කරගෙන පෙර ජීවිත බලන තත්වයන්ටපත් වෙලා පවා හටගත්තු මිත්‍යා දෘෂ්ටීන්හි ස්වභාවය මනමින්ම හෙලිපෙලි කරලා ඒ දික්ටි ප්‍රහාණය සඳහා අවශ්‍ය මාර්ගය බුදුරජාණන් වහන්සේ මනමින්ම දේශනා කරලා තියෙනවා ඉතින් බුදුදහම සම්බන්ධයෙන් කතා කරනකොට මේ මොන තරම් විද්‍යාවක්ද? ඉතින් මේ තරම් වටිනා ධර්මයක් අපට ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච ධර්මයෙන් අපි නිසි ප්‍රයෝජනෙ ලබාගෙන තියනවාද කියලා තව වතාවක් කල්පනා කරලා බලන එක ඉතාමත්ම වැදගත් වෙයි. කසපාමන දැන් අපි මේ කුබ්බන්තාන දිට්ඨියේහි ශාශ්වතවාද හතරෙන් එකක් කතා කළා. තව මොකක්ද මේ වගේ කතා කරන්න තියෙන්නේ? පූර්වාංකය පිළිබඳව සිහි කරමින් පවත්නා දෘෂ්ටි පිළිබඳව අපි කල්පනා කරනකොට දැන් අර අර ආත්ම භාව විදිහට පෙර ජීවිත සිහිපත් කිරීම වගේම ලෝකයේ පිළිබඳව තවදුරටත් එතනින් එහාට ගිහිල්ලා මහා දීර්ඝ කාලයක් පිළිබඳව කෙනෙකුට මානසිකාරය කරන්නටත් පුළුවන්කම තියෙනවා. ලෝකය හට ගන්න කාලයක් තියෙනවා. ලෝකේ විනාශ වෙන කාලයක් තියෙනවා. කල්ප 40ක කාලයක් තුල අන්තකල්ප 40ක කාලයක් තුල මේ ලෝකයේ හට ගැනීම සහ මධ්‍ය තුලින් නැවත හායනේ පැත්තට යමින් මේ 40ක කාලයක ලෝකේ පැවැත්මක් පිළිබඳව ලෝක විශ්ය තුළ කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට යම් කෙනෙක් ඔහුට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා අර සංවට්ට කප්ප සහ විවට්ට කප්ප කියන මේ කල්පයන් පිළිබඳව ලෝ නැසමින් පවත්නා කාලය සහ හටගැනීමෙන් පවත්නා කාලයන් පිළිබඳව කල්පනා කරලා බලන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙක් මේ විදිහට සංවට්ට විවට්ට කල්ප, ඒ කියන්නේ අන්තකල්ප 40ක කාලයක් ඔහු මෙනෙහි කරනවා. කෙනෙක් මේ විදිහ දෙකක් මෙනෙහි කරනවා, තුනක් මෙනෙහි කරනවා, හතරක් පහක් මේ විදිහට 10ක් දක්වා කෙනෙක් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කෙනා මේ විදිහට මේ අන්තකල්ප 40 කොටස් 10ක් පිළිබඳව. එතකොට මේ කල්පය කියලා කියන්නේ මේ දවස්ක් දෙකක් විදිහට මේ හිතන්නට පුළුවන් අවුරුදු ගණනින් අපිට කතා කරලා නිම කරන්නට පුළුවන් දෙයක් නෙමෙයිනේ. කල්පය කියනකොට බුදුරජාණන් වහන්සේගෙන් වික්ෂුන් වහන්සේ නමක් විමසන අවස්ථාවකදී මේ කල්පය කියන දේ කොච්චරක්ද කියලා යදුණක් දිගපළල ඇති යම් කිසි විදිහකින් යම් භාජනයකට ටැංකියකට අබෑට පුරවලා අවුරුදු 100කට සැරයක් එක්කෙනෙක් එක අබෑටයක් එළියට දානවා නම් අබෑට ප්‍රමාණය අවසන් වෙලා යයි ඒද කල්පය අවසන් වෙලා නැහැ කියලානේ. උදා උපමාවක් කියන්නේ කියන්නේ උපමාවකිනුත් දක්වන්න බෑ කල්පය කියන එකට. නමුත් යම් විදිහකින් ආසන්නව හෝ උපමාවක් කරනවා නම් මේ විදිහ උපමාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාලේ. එතකොට හිතන්නකෝ මේ කල්පය කියන එක මොනතරම් දීර්ඝ ප්‍රමාණයක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහේ අන්තකල්ප 40ක කාලයක්. එතකොට මේ 40 කොටස් 10ක් පිළිබඳව. එතකොට ඒක මහා අතිවිශාල දීර්ඝ කාලයක් දැන් අද යම් කිසි කෙනෙක් මානසිකාරය කරන්නට පටන් අරගෙන දවසක් උපදෝගෙන මේ පිළිබඳව මානසිකාරය කරන්නට පටන් ගත්තොත් එක ආත්මයෙන් ආත්මයට හිතන්න පටන් ගත්තොත් එහෙම ඒත් මම හිතන්නේ ඔහුගේ ජීවිත කාලය පුරාවටමත් එක එක ආත්ම භාවය හිතන්න ගත්තොත් නම් ගැලවරක් කරන්න වෙන්නේ නැහැ. නමුත් ඔහු කල්ප ගණනින් මේ විදිහට ඔහුගේ හැකියාව තියනවා මේ සංවත්ත විවට්ට කල්පයන් අර 10ක් දක්වා බලන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ බඳු ඌ කෙනෙකුට ඇති වෙනවා මේ මෙච්චර දීර්ඝ කාලයක ඉඳලා ඇවිල්ලා තියෙනවා. මේ මේ නම් ගෝත්‍ර විදිහට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක විනාශ වෙන්නේ නැහැ. මේක නැසෙන්නේ නැහැ. මේ ලෝකේ මේ විදිහට තියෙනවා. මේ විදිහට පවතිනවා. එතකොට ඔහුටත් ඇති වෙනා දෘෂ්ටියක් මේ ආත්මය සහ මේ ලෝකේ සදාකාලිකයි කියලා. එතකොට දැන් එයත් අර නිකම්ම නෙමෙයි අර කලින් කෙනා වගේම මෙයාත් හිත දියුණු කරලා දැකපු දෙයක් ලෝකේ සංවට්ට බව සහ විවට්ට බව. ඒ කියන්නේ ලෝකේ නැසෙමින් පවත්නා කාලය සහ හටගනිමින් පවත්නා කාලය තුල ලෝකයේ තුල මේ ඔහු ඔවුන් ජීවත් වුනේ මොන මොන ආකාරයන්ටද මොන මොන ආත්ම භාව ප්‍රතිලාභයද ඔවුන් සිද්ධ කළේ මෙබඳු ආකාරයන්ගෙන් ඔහුට ලෝකයේ පිළිබඳ දැක්මක් තියෙනකොට එතකොට ඔහුට සාස්වත දෘෂ්ටියක් පිටා සිටිනවා. එහෙනම් මේ ආත්මය සදාකාලිකයි. මේක වෙනස් වෙන්නේ මේක නිට්ටයයි, ධ්‍රුවයි. මේ විදිහට කූටක්ටයි. ඒ කියන්නේ මේ හරියට මහ කූටයක් ඒක ගන්න පර්වතයක් තිබ්බා වගේ ඉන්ද්‍රකීලයක් පිහිටවලා තිබ්බා වගේ මේක වෙනස් වෙන්නේ මේ ආත්මය කියන එක භවයෙන් භවයට භවයෙන් භවයට යන දෙයක් කියලා ඔහුට අදහස් පිටා සිටිනවා. එතකොට දැන් මේ පළවෙනි පුද්ගලයා ඒ පළවෙනි පුද්ගලයා මේක ඇති කරගත්තේ අර මේ ආත්ම භාව වුණාට මෙතනදී සංවට්ටගත්ත කල්පණුව කල්ප 10ක් පිළිබඳව තමයි මොහොත මේ දෘෂ්ටිය කියන දේ පවතින්නට හේතු බුහුත් වෙන්නේ. ඒ කියන්නේ මේ දෙවෙනි සංස්කෘත දෘෂ්ටිය යම්කිසි කෙනෙකුට ඇති වෙන්න මේ මූලය ලෝකෙ තුල ඇති වෙන්න ප්‍රධානම හේතු වෙන පුද්ගලයෙක්ගේ දැක්ම තමයි සංවට්ටගත්ත කල්ප 10ක ප්‍රමාණය කියලා කියන්නේ. එතකොට තුන්වෙනි මූලය ගැන අපි කතා කළොත් එතන තුන්වෙනි දෘෂ්ටිය පිළිබඳව දෘෂ්ටි ස්ථානය මේ දෘෂ්ටි ඇති වෙන්නට තියෙන තැන ගැන අපි කතා කළොත් ඒ තුන්වෙනි තැන අර 10 නුත් එහාට ගිහිල්ලා කෙනෙකුට බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙකුට සංවට්ට විවට්ට 20ක් 30ක් 40ක් මේ විදිහට 40 දක්වාම බලන්නට පුළුවන්කම තියෙනවා. මහ විශාල දීර්ඝ කාල කාල පරාසයක් ඔහුට මෙනෙහි කරන්නට පුළුවන්. හැබැයි ඒ මෙනෙහි කරන ඔහුට පේනවා මෙච්චර කාලයක ඉඳලා මේක පැවතමින් එනවා. ඒතකොට මෙච්චර කාලයක ඉඳලා පැවතමින් එනකොට ඔහුට දකින්න පුළුවන් මේ ලෝකේ නැති වෙලා ගියපු වෙලාවලත් ආත්මය කියන දේ ඔහු හඳුනා ගන්නවා මේ බඳු තැන්වල උත්පත්ති ලබාගෙන හිටිය කියලා. ආපහු මේ බඳු ලෝකය හටගත්තාම මේ ලෝකය ඇවිල්ලා ආයෙ ඉපදුණා කියලා ඔහුට පේනවා. ඒකට මේ බඳු විදිහට ඔහු තමන්ගේ ආත්මය පිළිබඳව හඳුනා ගන්නකොට අර දීර්ඝ කාල පරාසයක ආත්මය නිත් සත්‍ය ලෙසම පිහිටා සිටින දෙයක් කියලා අදහසක් දෘෂ්ටියක් ඔහුට ඇති වෙනවා. මේක තමයි තුන්වෙනි තැන කෙනෙකුට ඇති වෙන දෘෂ්ටිය පිළිබඳව. එතකොට දැන් මේ පුද්ගලයන් තුන් දෙනෙකුට ඇති වුණ තැන් තුනක් තමයි කතා කරන්නේ. පළවෙනි එක්කෙනාට මේ පෙර ජීවිත විදිහට සිහිපත් කරගෙන ගියා. ඊට පස්සේ ඊට වඩා නුවණ තියෙන කෙනෙක් සිහිපත් කළා අර සංවට්ඨ විවට්ඨ කල්ප පිළිබඳව. ඊට පස්සේ හතර තුන්වෙනි කාරණාව හැටියට සංවට්ටි වැට්ට කල්ප 10නුත් එහා ඉක්මවලා ගියා. දෙවෙනි පුද්ගලයා 10 දක්වා තමයි මානසිකාරය කළේ. එතකොට මේ තුන් තැනකදීම මේ දෘෂ්ටිය කියන දේ සාස්වත දෘෂ්ටි ඇති කරගන්නට දෘෂ්ටි මූලයේ බවට පත් වුණා. ඔවුන් ලබාගත් පූර්වානුස්මෘතිය ඔවුන් හිත දියුණු කරලා හිත වඩපු කම ඔවුන් ප්‍රයෝගී කරගත්තා නැතිනම් ඒක හේතුණා උන්ට මේ මෙවදු දෘෂ්ටියක් ඇති කරගන්නට. එතකොට අපිට මේ දකින්න පුළුවන්කම තියෙනවා මෙතනදී දැන් මේ එකම වගේ කාරණාවක් මුල් කරගෙන තමයි මේ දෘෂ්ටි මූල තුනක් පිළිබඳව මේ කතා කරන්නේ. එතකොට ඇයි මේ එකම විදිහේ කාරණාවක් මුල් කරගෙන මේ කියන්නේ? කියන්නේ මේක දෘෂ්ටින් හටගත්ත තැන් දිහා බලනකොට මේ හටගත්ත ශාස්ත්‍රවරු නැතිනම් මේක ලෝකෙට ඉස්සෙල්ලම ප්‍රකාශ කරන තැන් මේ මූලයන් වල තියෙන ප්‍රඥාවේ ස්වභාවය අනුව කෙනෙකුට පුළුවන්කම තියෙනවා මන්ද ප්‍රඥ පුද්ගලයෙක් ඉන්නවා ඒ මන්ද ප්‍රඥ පුද්ගලයාට ආත්ම භාව විදිහට තමයි එයා සිහිපත් කරන්නේ. ඒ කියන්නේ මම මේ මේ ජීවිතේ මෙහෙම මෙහෙම හිටියා කියලා එයාට ආත්ම භාව විදිහට දකින්න පුළුවන්. එයාට අර සංවට්ඨ විවට්ඨ කප්ප තරම් මහා විශාල ප්‍රමාණයක් ඈතට දකින්න තරම් ඔහුගේ ප්‍රඥාව හෝ ඒ මනස දියුණු කළා නැහැ. ඒ නිසා ඔහුගේ ඔහු ඉන්න මට්ටමෙන් තමයි ඔහු ඒ ප්‍රකාශය සිද්ධ කරන්නේ. දෙවෙනි පුද්ගලයා සංවට්ඨ වට්ට කප්ප 10ක්. ඒ පුද්ගලයාට කියනවා මධ්‍යම පඤ්ඤ පුද්ගලයෙක් කියලා. එතකොට ඒ ප්‍රඥාව මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ඔහුට තියෙන නිසා ඔහු හිත වඩලා තියෙන ඒ ප්‍රමාණයට ඒ නිසා ඔහුට ඒ ප්‍රමාණයට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රධාන පුද්ගලයාට කියන 40ක් දක්වා දකින්නට පුළුවන් විශිෂ්ට ප්‍රඥා ඇති පුද්ගලෙක් ඔහු. ඔහු ඒ තරම් හිත දියුණු කරලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයා තමයි අර සංවට්ට විවට්ට කප්ප 40ක් දක්වාම දකින්නේ. එතකොට ඒ ඕනෑම තැනක සංවට්ට විවට්ට කප්ප 40ක ඇතුළත ඇතුළත ඔහුට ඔහු තමන් මම මේ ආත්මේ ඉපදුනා මේ විදිහට මේබඳු ගෝත්‍රයත් එක්ක හිටියා මේබඳු නම්මැත් එක්ක හිටියා මේබඳු ඌ පරිසරයකයි ඉපදිලා හිටියේ එතකොට මේබඳු ආහාර තමයි මම අනුභව කළේ මේ විදිහට උට දකින්න පුළුවන්කම තිබුණා එතකොට ඒ නිසා ඒ පුද්ගලයා ප්‍රඥාව වැඩි පුද්ගලයෙක් ඉතින් දෙවෙනි පුද්ගලයාත් ඒ විදිහට වුණාට ඔහුගේ කාල සීමාව අර පළවෙනි පුද්ගලයාට වඩා සීමා සහිතයි ඊට වඩා අඩුයි අර අපි මුලින්ම කතා කරපු නැතිනම් අපි මන්ද ප්‍රඥයි කියන මට්ටමට දී අර දෙවෙනි පුද්ගලයාටත් වඩා අඩුයි ඒ පුද්ගලයාගේ. එතකොට ඔහුට පුළුවන් ආත්ම භාව විදිහට මානසිකාරය කරන්න. ඉතින් නමුත් මේ ලෝකයේ තුල මේ සාස්වත දෘෂ්ටිය ආත්මයක් තියනවා කියලා මේ ආත්මය කියලා දෙයක් භවයෙන් භවයට සැරිසරනවා කියලා දෙයක් ප්‍රභවයේ වෙන්න තැනක් තියෙන්නට ඕනේ. ඒ ප්‍රභවයේ වෙලා තියෙන මේ බඳු තැනකින් මේ වගේ තැනකින් ප්‍රභවයේ වෙන්නේ නැතුව ඒ බඳු දෘෂ්ටියක් ලෝකේ ඇති වෙන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ ප්‍රධාන වශයෙන්ම දැන් මේ අපි හතරක් පිළිබඳව කතා කරනවා මේ තුන පිළිබඳව අපි කතා කළොත් එහෙම මේ ආස්වාස්ත දෘෂ්ටි ඇති වෙන්නට මේ බඳු තැන් තුනක් හේතු වෙලා තියෙනවා නැතිනම් දැන් ආත්මයක් තියෙනවා කියලා මේක භවයෙන් භවයට තව තැනකට යනවා කියලා කෙනෙකුට හිතෙන්නේ කොහොමද ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් තිරසංගත සතෙකුට සාමාන්‍ය කෙනෙකුට මේ ආත්මයක් තියෙනවා මේ බඳු මේ බඳු තැන්වල මෙහෙම මෙහෙම ඉපදී ඉපදී යනවා කියලා හිතන්නට තරම් හුට ඒ බඳු මට්ටමේ නුවණක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඉතින් එතකොට අර ඒ කියන්නේ යම් කිසි මට්ටමකින් හිත හිත දියුණු කරලා ඇති කරගත්ත ප්‍රතිඵලයක් නහු ආත්මය හඳුන්වනවායි කියන කම. ඒ කියන්නේ ඒක ප්‍රඥාව චෛතසිකය කියනව නෙමෙයි. නමුත් යම් කිසි විදිහකින් හිත දියුණු කරලා වැරදි විදිහට වටහා ගැනීමක් තමයි ඒ කරලා තියෙන්නේ. ඒකට දැන් මිනිස්සෙක් වෙලා ඉපදුනත් ඒ කෙනාට කිසිම විදිහකින් යම් කිසි විදිහකින් මේ බඳු දේවල් ඇසුරු වෙන්නේ නැත්නම් අපි හිතමු කවුරුත් නොදන්න නොඅහන තැනක ඉපදිලා හිටියොත් එහෙම එයා ඊළඟ ජීවිතේ උපදිනවා මේ විදිහට මේ ආත්ම සහගත හැඟීමක් කියන දේ තුළ සාස්වත දෘෂ්ටියකට ඇති වෙන්න පෙර ජීවිතවල මම මෙහෙම මෙහෙම හිටියා කියලා දෙයක් එයාට ඇති වෙන්නේ නැහැ. ඒතකොට මේ එකම ආත්මේ භවයෙන් භවයට යනවා කියලා මහා විස්තර වශයෙන් කතා කරන දෙයක් නැහැ. ඒකෙන් ඇති කරගන්න එපා භව තණ්හාව කියන තැන තියෙන සාස්වතය කියන එකත් එක්ක මේක පටල ගන්න එපා. මේ කියන්නේ මේ දෘෂ්ටියට අදාළව මේ සාස්වත දෘෂ්ටිය ගැන. ඒ කියන්නේ අර ආත්මෙන් ආත්මයට සැරිසරාගෙන යනවා මෙච්චර ආත්ම 100ක් 1000ක් වෙනවා කියලා ඔහුට හිතෙන්නේ නැහැ. එතකොට මේක ඇති වෙලා තියෙන ලෝකයේ තුල මේක ප්‍රභවය වෙලා තියෙන්නේ අද සාමාන්‍ය මිනිස්සෙකුටත් මේ දෘෂ්ටිය මේ ආත්මයක් තියනවා කියන එක පිළිබඳව සංකල්පයක් තියෙන්නේ අර විදිහට ලෝකයේ දකින්න කෙනෙක් කරපු ප්‍රකාශන හරහා Tamanට පේන්නේ නැත්තම් තව කෙනෙක් කියලා තියෙනවා මේ විදිහට උපදිනවා කියලා. උපදිනවා කියලා කියපු එක හරහා තමයි අපි ආත්මේ භවයෙන් භවයට යනවා කියලා හිතන්නේ. අපි ඒ විදිහට අහලා තියෙන කතාව අනුශ්‍රවණයක් කරහව අපි හිතනවා. එතකොට ඒ දෘෂ්ටි අපිට ඇති වෙන්නට ඒ දෘෂ්ටියේ මූලය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙබඳු තුන් තැනක ඒ දෘෂ්ටිය ප්‍රභවය වෙන්නට පුළුවන්කම තියෙනවා මූලය වෙන්නට මූලයේ බවට පත්වන්නට පුළුවන්කම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා මේ ශාස්ත්‍රවාද හතරක් ගැන කතා කරනකොට ප්‍රධාන ශාස්ත්‍රවාදයේ මුල් කරගත්ත තැන් තුනක් පිළිබඳව භෞතික දේවල් සම්බන්ධයෙන් යමක් හොයාගත්තට පස්සේ අපි විද්‍යාඥයෙක් කියලා කියනවා මහා ප්‍රඥයෙක් කියලා කියනවා. එතකොට මේ හිත දියුණු කරගෙන ජීවිත සම්බන්ධයෙන් තේරුම් අරගන්න. ඒවා විනිවිද දකින අසුවල් ජීවිතයේ අසුවල් නමින් සිටියා. මේ මෙබඳු වූ ආහාර ගත්තා. මෙබඳු වූ පිරිසක් ඇසුරු කළා කියලා දකින හිත කෙබඳු හිතක්ද කෙබඳු විද්‍යාඥයෙක්ද? හැබැයි ඒකෙත් තියෙන ප්‍රභේදයන් බලන්න. මුල් කෙනා මන්ද ප්‍රඥයි. ඊළඟට කල්ප 10ක් හිතන කෙනා කල්ප 10ක් හිතන කෙනා මධ්‍යම කෙනෙක්. කල්ප 40ක් දක්වා එහෙම දකින්න පුළුවන් තරම් විශිෂ්ට නුවණක් තිබිච්ච කෙනා මහා ප්‍රඥ කෙනෙක්. කාරණාව මේක නෙමෙයි. ඒ බඳු තැන්වලදී පවා මේ දෘෂ්ටිය හටගන්න පුළුවන්කම තියෙනවා. මේක මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් ඒ තරම් හිත දියුණු කරලත් මිත්‍යා දෘෂ්ටියක් හටගන්න පුළුවන් නම් මේ දෘෂ්ටිය කියන එක කෙබඳු දෙයක්ද මේ මනස තුල කොතරම් ව්‍යාප්ත වෙලා තියෙන කොච්චර හානිකර සියුම් ධර්මයක්ද තේරුම් අරගන්නට කොච්චර දේවල් තියෙනවද කල්ප 40ක් දක්වා දකින්න පුළුවන් මනසකත් මෙබඳු දික්තියක් හට ගන්න පුළුවන් කියනකොට අනිත් වැදගත්ම කාරණාව තමයි එබඳු වූ දික්තියක් තේරුම් අරගෙන එය මනවින්ම විශ්ලේෂණය කරන්නට අවබෝධ කරගෙන දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් මහා ප්‍රඥාත්මයන් වහන්සේ නමත් අපිට ලැබිලා තියෙන ඒ තරම් ඒ තරම්ම උත්තරීතර ධර්මයක්. ඒකෙන් නිසි ප්‍රයෝජනෙ ලබා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මේ බුදුදහම කියන විද්‍යාව හරියට අධ්‍යයනය කරගත්තොත්, හරියට කියවා ගත්තොත්, හරියට තේරුම් අරගත්තොත්, ජීවිතයට යොදා ගත්තොත්, ඒක තමයි ජීවිතේ වැදගත්ම කාරණාව වෙන්නේ. දැන් අපි කතා කළා මේ දිට්ඨි තුනක් සම්බන්ධයෙන් කසපහමද මොකද්ද හතරවෙනි එක මේ පුබ්බන්තාන දිට්ඨිය සම්බන්ධයෙන් කියන හතරවෙනි එක පිළිබඳව අපි කතා කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා දැන් ඒ අය හිත දියුණු කරලා ඇති කරගන්න දෙයක් නෙමෙයි ඒ අයට තියෙනවා මේ තක්කේ හෝති විමර්ශී කියන්නේ මේ ලෝකයේ පිළිබඳව වුන් බලනවා ඊටාම තර්කානුකූලව සහ විමසුම් නොවන. එතකොට දැන් අපේ කාලේ අය වගේ. අපේ කාලේ අය වගේ. තර්කය සහ විමසීමට තමයි මූලිකත්වය දෙන්නේ. ඉතින් ඕන් පිළිගන්නේ ඕන්ට පේන දේ. තර්කය සහ විමසා බලනකොට ඔවුන්ට තර්කානුකූලව පේන දේ ඔවුන් පිළිගන්නා යථාර්ථයේ විදිහට. ඒ කියන්නේ තර්කානුකූලව පේන දේ සෑම විටම තර්කානුකූල දේ යථාර්ථය නෙමෙයි. තර්කානුකූල සියල්ල යථාර්ථයේ බවට පත් වෙන්නේ නැහැ කිසි විටක. ඉතින් තර්කානුකූලව ලෝකය දිහා බලලා විමසා බලනකොට ඔවුන්ට පේනවා මේ ලෝකය පවතිනවා කියලා. මේ විදිහට මේ ලෝකය පවතිනවා නැවත හට ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ ලෝකය තියෙනවා. මේ ලෝකේ විඳගෙන යන මේ ආත්මයන් තියෙනවා. හඳුනන දේවල් ලෝකේ තියෙනවා කියලා ඔවුන් තර්කානුකූලව ගොඩනගනවා සාස්ත්‍යේ කියන දේ. ඒක දැන් ඒකට අර හිත දියුණු කරන්නට අවශ්‍ය නැහැ. හිත දියුණු කිරීමේ විද්‍යාව නැති වුණත් ඔවුන් භෞතික දේවල් හෝ පදනම් කරගෙන තර්කය හෝ පදනම් කරගෙන ඔවුන් ගොඩනගන ලෝකේ සාස්වතයි කියන තැනට. ඉතින් මම හිතනවා ඒක බොහෝසෙයින් අද දකින්නට පුළුවන්කම තියෙන දෙයක්. මොකද අද බොහෝ දෙනෙක් ඇති කරගෙන තියන්නේ අර විදිහටනක නෙමෙයි. ආත්මය කියන තනකර පෙර ජීවිත සිහි කරලා ඇති කරගන්න දෙයක් නෙමෙයි තර්කානුකූලව ගොඩනගලා මේ පෘථුවිය මේ විශ්වය මේ විදිහට මේ දේවල් හට ගන්නවා මේ විදිහට නැති වෙනවා මේ විදිහට ලෝකයේ තුල ඒබඳු දේවල් දෘෂ්ටිගත වෙනවා. දැන් පළවෙනි තුනක් නැතුවා නෙමෙයි ගොඩක් වෙලාවට දැන් බුදුදහම ඇසුරින් වුණත් ගොඩ දෙනෙක් බුදුදහම තුළින් හොයන්නට පවා පෙළඹෙනවානේ මේ ලෝකයේ පිළිබඳව පැවැත්ම ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ. එතකොට මේකේ සංවට්ට විවට්ට විදිහට තියෙනවා. මේ විදිහට එනං එතන ඉඳලා සත්‍යය කොහොමද ලෝකෙ ඉස්සෙල්ලාම හටගත්තේ. එතකොට ඒ අය නේද මේ එන්නේ. එතකොට ඒ අය බ්‍රහ්ම ලෝකෙක ඉඳලා මෙහෙම ඇවිල්ලා තියෙනවා. නැගේ ආය නැසෙන කාලෙදී ආය බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා යනවා. එතකොට මේ විදිහට දැන් මේ බුදුරජාණන් වහන්සේ වෙනයම් අර්ථයක් උද්දීපනය කිරීම සඳහා දේශනා කරපු අර්ථ විවරණයනුත් පාවිච්චි කරගෙන අර මේ පුබ්බන්තානු දිට්ඨිය තහවුරු කරගන්න අවස්ථාවද නැතුවා නෙමෙයි. ඒ වගේම බාහිර සාසනවල කතා කරන දේවල් අනුසාරයෙන් වුණත් බාහිර පුද්ගලයන් සමහර වෙලාවට අපිට කම්මජ මට්ටමින් ඇති කරගත්ත නුවණවල් තියෙනවා සමහර අයට. ඒ කියන්නේ ඒගොල්ලෝ කර්මය තුලින්ම වුන්ට පුළුවන්කම තියෙනවා පෙර ආත්මය සිහිපත් කරන්නට ආශ්‍රව අඩු බව නිසා හෝ උන්ට කර්මජෝ ලැබුණු දෙයක් හැටියට පුළුවන්කම තියෙනවා පෙර ජීවිත පිළිබඳව අනුස්මරණය කරන්නට අපි දන්නවා ලෝකයේ තුල කතා කරන බොහොම ප්‍රසිද්ධ මිනිසුන් හිටියා තමන්ගේ පෙර ජීවිත පිළිබඳව කතා කරපු ඒ වගේම පෙර ජීවිත බොහෝ ගණනක් කතා කරපු සහ අන් අයගේ ජීවිත පිළිබඳව කියවන්නට පුළුවන් මිනිසුන්ත් ඉඳලා තියෙනවා ඒ වගේම අපි බොහෝ කොට බහුල කොටම දකිනවා කුඩා දරුවන් අතර තාම පෙර ජීවිතයේ පිළිබඳව හිටපු තැන් පිළිබඳව කතා කරපු අවස්ථාවන් පිළිබඳව නිවැරදිව ඕන්නේ විස්තර කියනවා මම අහවල් තැන ඉපදලා හිටියා මගේ දෙමව්පියෝ මෙහෙමයි මම කැමති මේ වගේ දේවල් වලට මම මරණයටපත් උනේ මේ විදිහට මේ හැම දෙයක්ම පිළිබඳව කතා කරපු තහවුරු කරගත්තේ බඳු සිදුවීම් දකින්නට පුළුවන්කම තියෙනවා අන්න ඒ දේවල් වලින් හෝ යම් කිසි කෙනෙක් හිතනවා මේ ආත්මයක් තියෙනවා එතන ඉඳලා මෙතනට ආපු දැන් ඒක ගොඩනගාගෙන තියෙන අර වචනේ තුලින් තව කෙනෙක් කියන වචනේ තුලින් ගොඩනගාගෙන තියෙනවා එතකොට ඒ විදිහට ලෝකයේ පිළිබඳව ගොඩනගාගත්තු දෘෂ්ටියත් අද නැතුවා නෙමෙයි අපිට දකින්න පුළුවන්කම තියෙනවා සමස්තයක් ලෙස ඒ බඳු වූ දේවල් තුලින් ආත්ම දෘෂ්ටිය තහවුරු කරගන්න අවස්ථාවන් සාස්වත දෘෂ්ටිය තහවුරු කරගන්න අවස්ථාවන් මේ මොකක්වත්ම නැති වුණත් දැන් මේ මේ විදිහට පෙර හිත දියුණු කරපු දේවල් හෝ බුදුදහම ඇසුරෙන් ඒ තියෙන කාරණාවන් අරකට යොදා ගැනීමක් හෝ වෙනත් ආගමික මූලාශ්‍ර කියන දේවල් පදනම් කරගෙන ඇති කරගත්තේ නැති වුණත් ඔවුන් තර්කානුකූලව දේවල් ගොඩනගනවා මේ විදිහට ලෝකයේ මේ තියනවා මේ විදිහට පදාර්ථ හෝ මේ ලෝකයේ තුල මේ විදිහට තියනවා මේ විදිහට ලෝකය හට ගන්නවා අපි විශ්වයන් ගැන කතා කරනවා එතකොට විශ්වය හට ගැනීම ගැන කතා කරනවා එතකොට මේ විදිහට අපි කතා කරගෙන යනකොට අපි මේකේ විනාශයන් පිළිබඳ කතා කරනවා නැවත ලෝක හට ගැනීම ගැන කතා කරනවා එතකොට මේ ආකාරයෙන් අපිට පැවැත්මක් කියන දෙයක් හෝ ගොඩනගෙනවා. හැබැයි ඒ පැවැත්ම ගොඩනගලා තියෙන්නේ අර විදිහට දැකීමෙන් නෙමෙයි. ඔවුන් මේක ප්‍රත්‍යක්ෂ ලෙස දැකලා නෙමෙයි. නමුත් ඔවුන් තර්කානුකූලව ඒක ගොඩනගලා තියෙනවා. න්‍යායාත්මකව ගොඩනගලා තියෙනවා. ඒකයි තක්කී හෝති විමාංශී කියලා කිව්වේ. කියන්නේ තර්කානුකූලව සහ විමසුම් නුවණින් ගොඩනගනවා ලෝකයේ සාස්වතයි කියලා. ඒත් වැරදි තැනක. ඒකත් දෘෂ්ටියක්. ඒකත් සාස්වතයේ තුල ජීවත් වෙන සාස්වතයේ තුල ඉන්න මිත්‍යා දෘෂ්ටියක් තමයි ඒක තර්කානුකූලව ගොඩනගන දෙය. එතකොට ඒ තර්කය සහ විමසුම් ඇස කියන එකත් ඇතන් විටක වැරදි තැනක නතර වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් විමර්ශා කියලා කියන්නේ ප්‍රඥාවට තමයි. හැබැයි ඒක ලෞකික ප්‍රඥාවක් තුළ යම්කිසි කෙනෙක් ලෝකයේ පිළිබඳව විමර්ශනය කරන ආකාරය නිසා ඒකටත් පාවිච්චි කරනවා විමර්ශී කියලා. හැබැයි විමර්ශී කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින නුවණ පිළිබඳව නෙමෙයි එතනදී. එතනදී කියන්නේ තර්කානුකූලව එකින් එකට කරුණු පෙළගස්සමින් ඔවුන් විමසනවා කියන එක. එතකොට ඒ විමසා බැලීමේදී ඔවුන්ගේ තහවුරු වෙන්නේ සාස්වත දෘෂ්ටිය. මේ ලෝකය පවතිනවා. මේ ලෝකය නැසෙන්න පුළුවන්, ආය හට ගන්න පුළුවන්, සත්ත්ව විශ්යන් නැති වෙන්න පුළුවන්. ඒ අය මෙතනින් මෙතනට මෙතනින් මෙතනට මේ විදිහට යන්න පුළුවන්. ඒ නිසා මේකේ ආත්ම තියෙනවා. මේ ආත්ම පවතිනවා දිගටම මේක ඇසුරු කරගෙන එතකොට මෙන්න මේ විදිහට මේ පැවැත්ම පිළිබඳව ඔවුන් තර්කානුකූලව විවිධ સંદર્ભයන් ඔස්සේ ගොඩනගනකොට අන්න ඒක තමයි හතරවෙනි තැන මේ ලෝකයේ පිළිබඳව පවතිනවායයි කියලා ගත්ත තියනවා කියලා නිත්‍ය වශයෙන් අසුරු කරගත්ත සිව්වෙනි කාරණේ බවට පත් වෙන්නේ. තර්කය සහ විමර්ශාව කියන එක දුරු කළ යුතු නිෂ්ඵල දෙයක් කියලා නෙමෙයි මේ කියන්නේ. තර්කයට සහ විමර්ශාවට යොදා ගන්න සාධක සඵල සාධක වෙන්නට ඕන. ඒ සාධක ගුණාත්මක වෙන්නට ඕන. හාත්පසින් එකතු කරගත්ත සාධක වෙන්නට ඕන. එහෙම නැත්නම් එක්තරා දෘෂ්ටි කෝණයක සිට එකතු කරගන්නා සාධක මතින් පමණක් යම්කිසි තර්කයක් හෝ අදහසක් ගොඩනගනවා නම් එය ඒ තරම්ම සඵල වෙන්නේ නැහැ. ඒ තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ යම් යම් උදවිය තර්කානුකූලව කල්පනා කරලා විවිධ විදිහෙන් විවිධ පැති පිළිබඳව නිරීක්ෂණය කරලා මෙබඳු මිත්‍යා දෘෂ්ටීන් සමාජයට මුදා හැරලා තියෙනවා විකාශනය වෙලා සමාජය තුලින් ඇවිල්ලා තියෙනවා. අනේ නිසා මේ තර්කයෙන් සහ විමර්ශාවෙන් යමක් ප්‍රකාශ කළා කියලා ඒ දේ හරි එහෙම නෙමෙයි ඒ දේ වරදින්න පුළුවන් ඉඩකඩත් බොහොම තියෙනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තියෙන මේ විග්‍රහය එක්ක ditthi සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ විවරණයත් එක්ක තර්කානුකූලව ගොඩනැගූ මත නිසා යම් යම් ආගම් නිර්මාණය වෙලා තියෙන හැටි මිනිසුන් ඒ මතවාද දරාගෙන සියවස් ගණන් සමාජය තුළ පවත්වාගෙන ගිහිල්ලා තියෙන හැටි අපිට තේරුම් අරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කතා කරන්නේ පුබ්බන්තාන දිට්ඨිය සම්බන්ධයෙන් ශාශ්වතවාද හතර ගැන. පුබ්බන්තාන දිට්ඨියේ ප්‍රභේද 18ක් අපිට දකින්න පුළුවන්. අපි හතරක් කතා කළා. කසපාහඳ මේ ඊළඟට තියෙනවා ඒකච්ච සස්සතිකා කියලා තවත් ප්‍රභේද හතරක්. මොකක්ද මේ? විශේෂයෙන්ම අපිට මේ ඒකච්ච සස්සතිකා කියලා කියන්නේ දැන් ලෝකය ශාස්ත්‍රතයි කියලා වුණ හඳුනා ගන්නවා. හැබැයි ලෝකය ශාස්ත්‍රතයි කියලා හඳුනාගත්තට මේ කොටසක් ශාස්ත්‍රතයි කොටසක් අශාස්ත්‍රතයි. ඒ කියන්නේ ආ දැන් නිත්‍ය කොටසකුත් තියෙනවා අනිත්‍ය කොටසකුත් තියෙනවා. නිත්‍ය කොටසකුත් තියෙනවා අනිත්‍ය කොටසකුත් තියෙනවා. ඒක ඒකච්ච කියලා කියන්නේ ඒක කොටසක්. ඒක සස්සතිකා ඒක ශාස්ත්‍රතයි. හැබැයි එතකොට අශාස්ත්‍රික කොටසකුත් තිබිලා තියෙනවා. මේ ඔය කියනකොට අස්සම මතක් වෙන සමහර ත්‍රිකෝණේ පාදිකය කියලා කියන්නේ කොටසක් නිත්‍යයි. කොටසක්. කොටසක් අනිත්‍යයි. සාමතේ <laughs> දිට්ඨියේ මොකද්ද උණුසුමක් එනවා සමාධිය තුළ. ඇතැම් වෙලාවට ඒ දෘෂ්ටිය මේ සම්පූර්ණ නැති වෙන දෘෂ්ටියේ කොටසකින් හෝ උණුසුම ලැබලා කොටසක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ නිත්‍ය දේවලුත් ලෝකේ තියෙනවා ත්‍රිකෝණ පාද තුන දේවල් නිත්‍යයි මේ දේවල් නිත්‍ය ලෙසම ලෝකේ පවතින නොවෙනස්ස කියන එක. එතකොට මේ විදිහට මේ කොටසක් නිත්‍යයි කොටසක් අනිත්‍යයි කියලා මේ හිතාගත්ත එක නැතිනම් කොටසක් වෙනස් වෙන්න පුළුවන්කම තියෙන හැබැයි කොටසක් සාස්වතිකයි කියලා හිතාගත්ත යම්කිසි තිරසක් ඉන්නවා. ඔවුන්ටත් ඒ දෘෂ්ටිය කොට නැගෙන්නේ ස්ථාන හතරක. ඉතින් ඒ ස්ථාන හතර පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි මේ ලෝකය නැසමින් පවත්නා නැතිනම් නැසෙන කාලයක් තියෙනවා. එතකොට ලෝකයේ නැසමින් පැවතිලා නැති නැසිලා ලෝකයේ තිබිලා නැවත ලෝකය හටගන්න කාලයක් තියෙනවා. එතකොට මේ ලෝකය විනාශ වෙන කාලයක් සහ ලෝකයක් නැවත හටගන්න කාලයක් මේ කාල දෙකක් තියෙනවා. එතකොට ලෝකයේ නැසෙන කාලය වෙනකොට මේ ලෝකයේහි වාසය කරන සත්වයෝ කුසල කුසල ධර්ම කරපු සත්වයන්ට ඔවුන්ට පුළුවන්කම තියෙනවා ධානයන් උපදෝගෙන ආභස්ස බ්‍රහ්ම ලෝකයේහි උපදින්නට. එතකොට දැන් ආභස්සර බ්‍රහ්ම ලෝකයේහි ඉපදිනකොට ඒ සත්‍යයන්ට පුණ්‍යමය වශයෙන් ලබාගත් යොත්තියක් නිසා නැතිනම් ධානයක් නිසා ඕන ආභස්සර බ්‍රහ්ම ලෝකයේහි උපදිනවා. ඉතින් මේ ලෝකය නැසිලා ගියාට පස්සේ නැවත ලෝකය හටගන්න කාලයක් තියෙනවා. ඒ හටගන්න කාලය වෙනකොට මේ අසුරු කරගෙන තියෙන හිස් බ්‍රහ්ම විමානයක අර ආයශය අර බ්‍රහ්ම ලෝකෙන් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ආයුෂය අඩු වෙලා ගියපු වර්ණය අඩු වෙලා ගියපු කෙනෙක් එතනින් චුත වෙලා ඇවිල්ලා මේ හිස් බඹ විමනෙහි පහළ වෙනවා. මේ බ්‍රහ්ම විමානේ පහළ වෙනවා. ඒ පුද්ගලයා ස්වයං ප්‍රභා ඇති පුද්ගලෙක්. ඔහුට ස්වයං ප්‍රභාවක් තියෙනවා. ඒ වගේම ඔහු තාමත් විශිෂ්ට ශරීර වර්ණ තියෙන කෙනෙක්. අන්තලික්කාවචරෝ මේ අහසෙහි ඔහු හැසිරෙන කෙනෙක්. කියන්නේ උඩින් යන්න පුළුවන් කෙනෙක්. මෙන්න මේ විදිහට කෙනෙක් මේ පෘථිවි මේ හිස් බඹ විමන පෘථිවිය අසුර කරගෙන මේ හිස් බඹ විමන තුල පහළ වෙනවා. මේ විදිහට මේ කෙනා බොහෝ කාලයක් එතන ඉන්නකොට ඔහුට ඇති වෙනවා තවත් අය මේකේ හිටියනම් හොඳයි නේද කියලා අදහසක් ඇති වෙනවා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට අර සමාන කාලයේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුණා. ඉතින් ඒ ටික කාලයක් යනකොට ඒ තව පුද්ගලයන් නැතිනම් තව සත්ත්වයෝ එතනින් චුත වෙලා මෙතන ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. එතකොට පැමිණෙනකොට දැන් ඒ හැමෝම මනෝමය. හැමෝම මනෝමය කායක් තියෙන්නේ. මනෝමය සත්වයන් හැටියටයි දක්වන්නේ. එතකොට මේ මනෝමය ආපු මනෝමය කයක් ඇතින තිනම් මනෝමය ස්වභාවයකින් ජීවත් වෙන සයම්පබහ තමාම ප්‍රභාවමත් කොටගත්ත මේ සත්වයින්ට ආසේ හැසිරෙන මේ සත්වයින්ට මේ හිතෙනවා අපි එන්න කලින් මේ කෙනා හිටිය කියලා අනිත් කෙනා පිළිබඳව හිතනවා. අනිත් කෙනාට හිතෙනවා මම තමයි මහා බ්‍රහ්මයා. මම තමයි මේකට ඉස්සෙල්ලම ආවේ. මම තමයි මෙතන අධිපතිය. මට මම කල්පනා කළා අනිත් අය ඉන්නවනම් හොඳයි කියලා. ඒ හිත හිතුවට පස්සේ තමයි මේ අය ඇවිල්ලා පහළ වුනේ. මේ අය ඉපදුනේ මම තව අය හිටියනම් හොඳයි, තව පිරිස් හිටියනම් හොඳයි කියලා හිතුවට පස්සේ මේ අය පහළ වුනේ. ඒ නිසා මං හිතපු විදිහට තමයි මේ දේ උනේ. මගේ හිතත් එක්ක මේ අය පහළ වුණා. එතකොට අනිත් අයත් කල්පනා කරනවා මේක කිව්වහම ඇත්තට මේ මේ කෙනා මහා බ්‍රහ්ම මෙයා තමයි මේ ලෝකේ අපි එන්න කලින් හිටියේ මෙයාගේ කැමැත්තට එහෙනම් අපි ඇවිල්ලා මෙතන උපදින්නට ඇති කියලා අනිත් අයත් කල්පනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉඳලා මේ මේ අය එබඳු දැක්මක් ඇතුලේ ඉඳලා එතනින් මැරිලා ගිහිල්ලා සාමාන්‍යයෙන් පසු කාලීනව නැවත ප්‍රතිසන්දි වශයෙන් මේ සාමාන්‍ය ලෝකේ උපදිනවා. එතකොට මේ විදිහට ඉපදුනාට පස්සේ ඕන් පසුකාලීනව අර විදිහට ගිහි ගින් ඉක්පින ගිහිල්ලා පැවිද්ද ලැබලා මේ නොඑක් ක්‍රීෂි ප්‍රෝඥාවෙන් හෝ පැවිද්ද ලැබලා ඕන් හිත දියුණු කරලා තමන්ගේ ආත්ම භාවයන් පිළිබඳව මානසිකාරය කරලා බලනවා. මානසිකාරය කරලා බලනකොට ඕන් දකිනවා මේ ලෝකේ මවපු කෙනෙක් ඉන්නවා. මහා බ්‍රහ්මයා කියලා ලෝකේ මවපු කෙනෙක් ඉන්නවා. ඕන් දකිනවා ඒ දෙවුන්ට එතනින් එහාට පේන්නේ නැති වෙනකොට ඕන් අතරින් රැඳිලා ඒ දේ පිළිබඳව ඕන් වෙදෙමින් ඉන්න මේ ලෝකේ මවපු කෙනෙක් ඉන්නවා. ඒ කෙනා විසින් මේ ලෝකේ මවපු අය තමයි අපි. මෙන්න මෙබඳු වූ දෘෂ්ටියක් ලෝකයේ තුල හට ගන්නවා. කියන්නේ නිර්මාණවාදයක් ලෝකයේ තුල නිර්මාණය වෙනවා. මේ විසින් මෙයා මේ කෙනා විසින් මේ බ්‍රහ්මයා විසින් ලෝකේ මැව්වයි කියලා. එතකොට එබඳු වූ ලෝකය මවපු කෙනෙක් ඉන්නවා. එබඳු වූ ලෝකයක් මේකේ තියෙන අවස්ථාවරව කියලා යම්කිසි කෙනෙකුට දෘෂ්ටියක් ඇති වෙනවා. එතකොට දැන් ඒ දෘෂ්ටිය තුළ ඔවුන්ට ලෝකය පිළිබඳව අදහසක් තියෙනවා ලෝකේ මවපු කෙනෙක් පිළිබඳවත් අදහසක් තියෙනවා ඒ කියන්නේ ලෝක ජීවත් වෙන අනෙක් සත්වයෝ පිළිබඳවත් ඕන් අදහසක් තියෙනවා ලෝකේ මවපු කෙනෙක් ඉන්නවා කියලා අදහසක් තියෙනවා දැන් අර ලෝකේ මුල් මහා බ්‍රහ්මයා කියලා හිතාගත්ත කෙනා අනිත් අයට වඩා වැඩි කාලයක් ජීවත් වෙන ඒකේන ඊට වඩා වැඩි ප්‍රභාමවත් ස්වභාවයක් තියෙන ආයුෂයෙන් වර්ණයෙන් වැඩි කෙනෙක්. එනිසා ඒබඳු ඌ හැඳිනීමක් තමයි අනිත් අය තුළ තියෙන්නේ දැන්. මෙහි ඉඳලා දැන් පසු කාලීනව අර අයගේ සිත බලන්න පුළුවන් වෙනකොට ඒ තන ගැන මෙනෙහි කරලා බලන්න පුළුවන් වෙනකොට අන්න එතකොට උන්ට පේනවා මේ ලෝකයේ මවපු ස්ථාවර පදාර්ථයක් තියෙනවා ලෝකෙ කෙනෙක් ඉන්නවා මේ ලෝකයේ මවපු කෙනෙක් සකස් කරපු කෙනෙක් ඉන්නවා හැබැයි අපි ඒ වුණාට ස්ථාවර නැහැ. අපි මැරිලා වෙනස් වෙලා යනවා. එතකොට ලෝකෙ මේ අනිස්සත්වය මැරිලා වෙනස් වෙමින් යනවා. හැබැයි ලෝකයේ මවපු ලෝකයේ නිර්මාපකයා හැමදාම සදාකාලිකව ලෝකෙ තුල ඉන්නවා. එයා සදාකාලික පදාර්ථයක්. ඒක සදාකාලිකව පවස්නා දෙයක්. එතකොට හැබැයි අනිත් අය ඒ මවපු ලෝකය ඒක සදාකාලික නෑ ඒක විනාශ වෙන්න පුළුවන් අනිත් ආත්ම විනාශ වෙන්න පුළුවන් හැබැයි ලෝකයේ මවපු කෙනා ඒක ලෝකයේ ස්ථාවරයි එයා ලෝකෙ තුල වාසය කරනවා. මෙන්න මේ විදිහට ඔවුන් කල්පනා කරනවා. එතකොට ලෝකයේ එක කොටසක් ඒකත් ඒකච්ච සස්වතිකයි. ඒ කියන්නේ අර ලෝකයේ මවපු පදාර්ථයේ ලෝකයේ මවපු ආත්මය මහා බ්‍රහ්මන් එයා ලෝකේ නিত্য එයා හැම කාලයකදීම ඉන්න කෙනෙක්. හැබැයි එයා මවපු සත්වයෝ ඒ අනිත් අය අනිත්‍යයි. ඒ අය නැති වෙලා යනවා. ඒවා ඒ අය විපරිණාමයටපත් වෙනවා. ඒ අය අසස්වතිකයි. ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒවා නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ලෝකයේ මවපු ඒ දේ ඒක ලෝකයේ තියෙනවා. මෙන්න මේ විදිහට කොටසක් සාස්වතික වෙනකොට තව කොටසක් අසාස්වතික වෙනවයි කියලා යම්කිසි කෙනෙකුට දෘෂ්ටියක් ඇති වෙනවා. මේක තමයි ඒකච්ච සස්වතික වාදීන්ගේ ලක්ෂණය. ඒ කියන්නේ එක කොටසක් වෙනස් වෙනකොට කොටසක් වෙනස් නොවන පදාර්ථයක් තියෙනවා. ගොඩක් අද දවසේදී ගත්තත් නිර්මාණවාදී ආගම්වල බොහෝ කොට දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි මේ ඒකච්ච සස්වතික බව. ඒ කියන්නේ දැන් වෙනස් වෙමින් යන අය ලෝකෙ මේ ඉන්න මිනිස්සු ඉපදෙමින් මැරෙමින් යනවා. හැබැයි දෙවියන් වහන්සේ සදාකාලිකයි. දෙවියන් වහන්සේ හැම කාලෙම ඉන්නවා. ඒ ස්වර්ගය සදාතනිකයි. ඒක හැම කල්හිම පවතිනවා. එතකොට ඔහු විසින් මවන ලද්දක් තමයි මේ මහ පෘථුවියත් ඔහු විසින් මවන ලද්දක් මේ ඉන්න සත්‍යොත් ඔහුගේ රුචි අරුචි කර්මන්ත නිෂ්පාදනය කරන ලද අයයි කියලා ඇති කරගත්ත දෘෂ්ටියක් ඉන්නවා ඒව වෙනස් වෙන්න පුළුවන්කම තියෙන ඔහුගේ කැමැත්ත මත මේක වෙනස් වෙනවා හැබැයි ඔහු දෙවියන් වහන්සේ සිටින කෙනෙක්. ඔහු ස්ථාවරයි. අන්න ඒකට කියනවා ඒකච්ච සස්සතික වාදය. හැබැයි කොටසක් අසස්සතිකයි. අනිත් අය අසස්සතික වෙනකොට සාස්වතික කොටසක් වුන් තවරා දෙනවා. මේක තමයි ඒකච්ච සස්වතික වාදයේ ගොඩනගෙන පළවෙනි මූලය නැතිනම් පළවෙනි තැන හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකච්ච සස්වතික එක් කොටසක් ශාස්වතයි. මේ සමාජය දිහා බලනකොට මේ ලෝකයේ තියෙන විවිධ ආගම් දිහා බලනකොට මේ මතවාදය කොච්චර සමාජය තුළ පැතිරලා තියෙනවද? එදත් මේ වගේ දේවල් තිබුණා. අදත් තියෙනවා. හෙට දවසේදීත් තියෙවි. නමුත් කරුණ මේක නෙමෙයි. මේ මතවාදත් එක්ක සමාජයේ යථාර්ථයෙන් කොච්චර ඉවත් වෙලා යනවද? පුද්ගලයා යථාර්ථ අවබෝධයෙන් කොච්චර ඉවත් වෙනවද? ඒත් සමග ඔහුගේ නිර්වද්‍ය ගමනට කොච්චර බාධාවක් ඇති වෙනවද? ඒ නිසා මේ බුදුදහමෙහි එන මේ ditthi සම්බන්ධ විග්‍රහය සමස්ත ලෝකයම කියවා ගත යුතු අතිශයින්ම වැදගත් දෙයක්. ඒ වගේම තමයි දැන් ගොඩක් දෙනෙක් කියනවනේ මේ හැම ආගමක්ම එක වගේ කියලා ඔය රසපහඳුන්නේ අර මේ ਸਰවාගමික සංකල්පයන් ගෙනල්ලා මේ ඔක්කොම ආගම් එකයි කියලා කතා කරන නැත්නම් මුදලිය හරි කැමැත්තක් තියෙනවානේ. මේ බුදුදහමේ තියෙන දිට්ඨි සම්බන්ධයෙන් විග්‍රහය කියවා ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ කතාව දෙවතාවක් දෙවතාවක් ඔහු කියන එක නෑ. දැන් කප්ප පහඳුන්නේ මේ ඒකච්ච සස්සතිකායක සම්බන්ධයෙන් කතා කරන අපි එකක් කතා කළා. මොකක්ද ඊළඟ ප්‍රභේදය? එතකොට මේ ඒකච්ච සස්සතික වාද පිළිබඳව අපි බලනකොට දැන් එක කොටසක් සාස්ත්‍යයි කියලා ගන්න කමන මේකේ තිබුණේ. අර විදිහට ලෝකේ නිර්මාණය වුණ නිර්මාණවාදී දේවල් වගේම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ කිද්ධාපදෝසික කියලා දෙවිවරු කොටසක් ඉන්නවා. යම් දිව්‍ය ලෝකයක කිද්ධාපදෝසික කියලා කොටසක්. මේ කිද්ධාපදෝසික දෙවිවරුන්ගේ ස්වභාවය තමයි වේලාව ඉක්මවල ඔවුන් ක්‍රීඩාවෙහි නියුක්තව වාසය කරනවා. කාමයන්හි යුක්තව වාසය කරන වේලාව ඉක්මවා. ඒ කියන්නේ ඔහු බොජුන් වේලාවවත් දන්නේ නැහැ. ඔවුන් එතන ඒ දිව්‍යතලෙහි රැඳෙන්න අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්නවත් ඔවුන්ට වෙලාවක් නැහැ. ප්‍රමාණය ඉක්මවා යනවා. කන්නවත් කල්පනාවක් නැහැ. කන්නවත් කල්පනාවක් නැහැ. මොකද මේ අපේ වගේම තමයි ඒක හොයාගෙන ඒක පස්සෙන් ගිහිල්ලා මැරෙනකම්ම ඒක හොයාගෙන යනවා වගේ මේ එතනත් ඉපදුනත් සමහරලාට මේ ඉඳලමනේ අපහු යන්නේ. ඉතින් ගිහිල්ලා මේ වගේ මනසක්ම තමයි බොහෝ කෙනෙකුට තියෙන්නේ. ඉතින් ඒක පස්සෙම ගිහිල්ලා එතනින් චුත වෙනවා. ඉතින් මේ කිඩ්ඩාපදෝසික දෙවිවරු එහෙම චුත වෙලා ආවහම ඒ අය පස්සේ කාලෙකදී එකෙන් සමහර කෙනෙක් හිත දියුණු කරන්නට කියලා ගියාම ඔවුන් තමන්ගේ පෙර ජීවිතය දකින්න එතනින් එහාට දකින්නේ නැහැ. දැන් පෙර ජීවිතේ විතරයි ඔවුන්ට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතනින් එහාට කොතෙක් බැලුවත් පේන්නේ පේන්නේ අරක. පේනකොට ඔවුන්ට පේනවා දිව්‍ය ලෝකෙ මෙහෙම දිව්‍ය ලෝකයක් තියෙනවා. මේක ස්වර්ගය, මේක සැප ඇති තැනක්. මේ සැප ඇති තැන අපි මොකද කළේ? අපි වැරදි විදිහට පාවිච්චි කළා. අපි මෙතනදී හරියට වෙලාවට කෑවේ නැහැ. වෙලාවට මේ විදිහේ දිව්‍ය ලෝකෙ පිහිටන්න අවශ්‍ය දේවල් ටික කළේ නැහැ. අපි ප්‍රමාණයේ ඉක්මවා ඒ කාමයන් ඇසුරු කරමින් හිටියා. ඒකෙන්ද අපි අසාස්වතික වුණා. කිඩාපදෝසිකව ඉඳලා ඒකත් එක්ක අපි දුෂ්ෂ වෙලා අපි ඒකේ අසාස්වතික වුණා. හැබැයි අනෙක් දෙවිවරු, එතන එහෙම නොවුන දෙවිවරු සාස්වතයි. ඒක ඕන තරම් කාලයක් එතන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක සදාකාලිකයි. අපි මේ දැන් ඉන්න මනුස්ස ලෝකයක් ඒ වගේම අර කිඩාපදෝසික කියන ඒ විදිහට හිටියත් ඒක අසාස්වතිකයි. ඒකම තියෙනවා සදාකාලික ස්වර්ගය කියලා එකක්. ඒ සදාකාලික ස්වර්ගයේ ලෝකෙ තියෙනවා. දැන් ස්වර්ගයට යෑම සඳහා උන්ට ඊට පස්සේ උත්සාහයක් ඇති වෙනවා. මෙන්න මෙබඳු වූ ස්වභාවයක් ඇති කරගත්ත කෙනෙක් ඉන්නවා. ඒ වගේම තුන්වෙනි කාරණාව හැටියට මනෝපදෝසික කියලා දිව්‍ය කොටාසයක් ඉන්නවා. ඔවුන් ඒ කියන්නේ ද්වේෂයෙන් එකිනෙකා කෙරෙහි බලාගෙන ඉඳලා ද්වේෂය නිසා මෙතනින් ජොත වෙනවා. තරහ ගිහිල්ලා තරහ වැඩිකම නිසාම එතනින් චුත වෙනවා. සමහරවන්නේ දිව්‍ය ලෝකෙ ඉන්නකොට ලිමිට් එකක් තියෙනවා. ඒක ඉක්මවා ගියොත් එහෙම එතන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රමාණයක් තියෙනවා. ප්‍රමාණය ඉක්මවා ගියාම එතන ඉන්න පුළුවන් කමක් නැහැ. එතනින් බොහොම ඉක්මනටම චුත වෙලා යනවා. ඉතින් ඒක මනුස්ස ලෝකෙත් දකින්න පුළුවන් දෙන ප්‍රමාණය ඉක්මවා ගියාම ලිමිට් එක පැනලා ගියාට පස්සේ එතන ඉන්න පුළුවන් කමක් නැහැ. මොකක් හරි ලෙඩක් හැදිලා හරි ගහ මරාගෙන හරි අන්තිමේටම එතනින් ඉක්මනට යන්න සිද්ධ වෙනවානේ. ඉතින් ඒ දෙයම තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් ඔවුන්ට එතන ඉන්න පුළුවන් කමක් නැහැ. එතනින් චුත වෙලා යනවා. ඉතින් ඊට පස්සේ චුත වෙලා ගියාට පස්සේ අර විදිහටම ඔවුන්ටත් පේනවා අර එහෙම නොවුන දෙවියෝ සදාකාලිකව ඉන්නවා. ඒ කියන්නේ ඔවුන්ට ඒ දෙපිරිසටම ඇති වෙනවා සදාකාලික ස්වර්ගයක් තියෙනවා කියලා. ගිහිල්ලා සැප විඳින්න පුළුවන් තැනක් නිට්ටයව තියෙනවා කියලා ඔවුන් කල්පනා කරනවා. හැබැයි අනිත් දේ අසස්වතිකයි කියලා හිතනවා. ඉතින් මෙන්න මේ විදිහට නිර්මාණ වාද්‍යයත් එක්ක ගියපු. ඒ කියන්නේ මේ ලෝකේ සදාතනික ස්වර්ගයක් තියෙනවා. එහෙම නැතිනම් ලෝකයේ මවපු කෙනෙක් ඉන්නවා. ඒ මවපු පදාර්ථයක් තියෙනවා. මෙන්න මේ විදිහට ඇති කරගත්ත දෘෂ්ටියක් ඇතම් කෙනෙකුට ඇති වෙනවා. එතකොට ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා තර්කානුකූලව වුන් බලනවා. මේ රූපේ මේ අසකනනාසය දිව ශරීරය කියන දේවල් මේ ඔක්කොම නැසිලා යනවා. මේ රූපේ ඔක්කොම නැති වෙලා යනවා. හැබැයි භවයෙන් භවයට යන මේ ආත්මය සදාකාලිකව තියෙනවා. මේක විඥාණය කියන දේ යම් මනසක් කියලා දෙයක් තියෙනවා නම් හිත කියලා යමක් තියෙනවා නම් ඒක ආත්මවත්. ඒක යනවා තනින් තනට මෙතනින් අතෙන්ට එතනින් එතෙන්ට යනවා. මේ අනිත් දේවල් අසස්වතිකයි. මේ විදිහට ඒකංච ඒකච්ච සස්වතික වාද අපිට දකින්න පුළුවන්. එක කොටසක් ශාස්ත්‍රතයි කියලා දකින වාදයන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දෘෂ්ටි කොච්චර මිනිස්සුන්ගේ චිත්තසංතාන ආක්‍රමණය කරලා තියෙනවද? මේ චිත්තසංතාන වලින් ගහන නොවුණු කෙනෙක් හොයාගන්න එක ලේසි නැති තරම් මේ දෘෂ්ටි මිනිස්සුම ආක්‍රමණය කරලා තියෙනවා. මේ දෘෂ්ටි මිනිස්සුන්ගේ සිත් සතන් නැඩගෙන තියෙනවා. ඉතින් මේක බොහොම බරපතල තත්ත්වයක්. ඉතින් බලන්න මේ දෘෂ්ටිවාද ප්‍රභවය ගැන කතා කළොත් ඒකච්ච සස්සතික වාදයක් නැති වෙනවා නම් ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ තැන් හතර මුල් කරගෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තැන් හතර මුල් කරගන්න නැතුව කවදාවත් ඒකච්ච සස්සතික වාදයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ ඒකච්ච සස්සතික වාද හතර කියලා කියන්නේ දැන් නිර්මාණවාදයේ ඔස්සේ කෙනෙක් හිතනවා ලෝකේ මවපු කෙනෙක් ඉන්නවා ඒ පදාර්ථය නැතිනම් ඒ මහා බ්‍රහ්මයා හෝ නැතිනම් ඒකට ඕන නමක් දෙන්න පුළුවන්කම තියෙනවා ඒ ලෝකේ මවපු ඒ දෙවියන් වහන්සේ බ්‍රහ්මයා ඒක නා නිට්ටයව ඉන්නවා එතකොට අනිත් අය වනාහි මවන ලද්දෝ සහ මවන ලෝකේ වෙනස් වෙනවා අනිත් වෙනවා ඒවා සාස්වතිකයි හැබැයි අර ලෝකේ මවපු කෙනා සාස්වතිකයි කියලා හිතනවා ඒ වගේම ස්වර්ගය කියන එක අපි ගත්තොත් අද අපේ සාමාන්‍ය සමාජය තුළ භාවිත භාවිත වෙන වචන වලින් ගත්තොත් ඒක සදාතනික සැප ඇති තැනක්. හැබැයි මේ සදාතනික සැප ඇති තැන වැරදි විදිහට හිතපු අය එතනින් අනිත්‍ය වෙලා අසාස්වතික වුණා. මනුස්ස ලෝකයේ මේ දේවල් ඔක්කොම අසාස්වතිකයි. හැබැයි අර දිව්‍ය ලෝකය ඒක සාස්වතිකයි. ඒක ප්‍රමාණාත්මකව පරිහරණය කරන හැමෝටම ඕන කාලයක් ඒකේ ඉන්න පුළුවන්කම තියනවා කියලා හිතනවා. ඒක එතකොට ඒක අපි කිද්දාපදෝසික සහ මනෝපදෝසික කියලා කොටස් දෙකකින් කතා කළා. ඒ වගේම තවත් කෙනෙක් මේ රූපය සහ හිත පිළිබඳව විමසා බලනකොට අසකනාසයේ දිව ශරීරය කියන මේවා ඔක්කොම විනාශ වෙලා ගියාට මේක ඇතුළේ රිංගගෙන තියෙන විඥානයේ භවයෙන් භවයට භවයෙන් භවයට යනවා කියලා හිතලා සාස්වතික භාවයේ ගොඩනගා ගන්නවා. දැන් මේ විදිහට ලෝකයේ තුල පැවැත්ම ගැන කතා කරනවා නම් ආත්මය ගැන කතා කරනවා නම් නිර්මාණවාද ගැන කතා කරනවා නම් මේක තමයි මූලය. එතකොට දැන් මේ සෑම ආගමක්ම එකයි කියන දේ ගැන සාමිනාහසේ මතක් කළා මේ කියන්නේ ਸਰවාගමික කතන්දරය ගැන. ඒකට ඒ දේ කොහොමද කෙනෙක් එකයි කියන්නේ මේ මූලික දර්ශනය පිළිබඳව අධ්‍යයනයක් කළොත් යම්කිසි කෙනෙක් මේ ඔක්කොම එකයි කියන්න උත්සාහවත් වෙනවා නම් ඒකෙන් පේන්නේ ඕන මේ මූලික දර්ශනය පිළිබඳව උන්ට අවබෝධයක් නැහැ. එතකොට මේ හේතුඵල ධහම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳවවත් ඒ වගේම නිර්මාණවාදය කියන එකවත් මේක එකක් කියන්නේ කොහොමද කෙනෙක් මේ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා තමයි මේ බඳු එබඳු ප්‍රකාශනයන්හි නිරත වෙන්නේ. ඒ නිසා මේ ඒකච්ච ඒකච්ච සස්තික වාදයන් ටික නිවැරදිව විශ්ලේෂණය කරගත්තොත් මම හිතන්නේ කියන්නේ නැහැ මේ අද කාලේ ලෝකයේ පිළිබඳව අර්ථ විවරණ කිරීම සහ බුදුදහම තුළ සපේන අර්ථ විවරණ ඔක්කොම එකයි කියලා කියන මෝඩ කතාව නම් කියන්නේ නැහැ කිසිම කෙනෙක්. දිට්ඨි සම්බන්ධයෙන් කොච්චරනම් කතා කරන්නට තියෙනවද? අපි තවත් මෙබඳුම සාකච්ඡාවකින් ලබන සතියේදී හමු වෙමු. ඉතින් අද මේ උතුම් ධම් සභා මණ්ඩපයේට වැඩමකොට මේ උතුම් කරුණු විවරණය කළ ලබනෝරුව කන්දාරණ්‍ය සේනාසන අධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප ආනන්දහාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. පූජ්‍යපාද මා කඩල සුදස්සන ස්වාමින් වහන්සේ ඇතුළු ලබනෝරුව කන්දාරණ්‍ය සේනාසනයේ සියලුම ස්වාමින් වහන්සේලාට එවැගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන ස්වාමින් වහන්සේලා ඇතුළු පින්වත් සෑම සියලු දෙනාටත් දෙවියන් සහිත ලෝකයාටත් මේ පින් එකසේ හේතු වේවා. පුණ්‍ය ශක්තිය බලයෙන් සියලු යහපත සිත ශාන්තිය සැලසේවා. ලෞතුරු නිර්වාණ සෝය පිණිස මේ පින් හේතු වාසනා පරිණි වේවා. හැම දිනාටම පෙරවන් සරණයි.